ගෙන දේවි සංසාරේ සුදා සුදා රැවුනා රසයෙන් මිහිර දැන්ම කැටිව විදී ඉතිරි මියුගේ සරණ වස්නී දේව ආදරණීය මිතුරනි බක්මීලු වැඩසටහන සිංහල සිනමාවේ මියුරු මතකයන් ඔබට සමීප කරවන වග ඔබ හොඳින් දන්නවා. අද අපි ටිකක් සෝදානම් මුල් යුගයට ගිහිල්ලා එහි තියෙන එක් සුවිශේෂීතාවයක් හඳුනා ගන්න. ඔබ දන්නවා සිංහල සිනමාවේ මුල් යුගයේ චිත්‍රපට පිළිබඳව කතා කරද්දී දකුණු ඉන්දියානු ශිල්පී ශිල්පිනියන්ගේ දායකත්වය නොබදව ලැබුණු වග. සමහර වෙලාවට චිත්‍රපට අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් ඒ වගේම ගායනයෙන් මේ අයගේ දායකත්වයන් සහ සිනමාවේ යම් යම් අංශවලට දකුණු ඉන්දියානු ශිල්පීන්ගේ දායකත්වය ලැබී තිබුණා. සමහර වෙලාවට ඒවා එකින් එක අපිට මේ නිර්මාණ හරහා හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. නමුත් අද අපි කල්පනා කරා ඒ වඩා හොඳින් දැනෙන ගීතාවලියක් ඔබට අහන්න ලබා දෙන්න ඕනි කියලා. ඒ අනුව අද දවසේ අපි තෝරාගත්තු තේමාව තමයි මිතුරනි සිංහල සිනමා ගීතාවලියට දායකත්වය ලබා දුන්නු දකුණු ඉන්දීය ශිල්පීන්ගේ තෝරාගත් ගීත කීපයක් රස වෙරින්න. අපි මේ විදිහට අද ඒ මියුරු මතකය ඔබට අහන්න ලබා දෙන්න කැමතියි. तेरा चमिला हाय हाय तिम बल सामने रटे दुखने तिने मगे लागी दंते तेरी किटिने तेरी तेरी नाम ले हाय हाय हाय तिम बल सामने हाय हाय हाय तिम बल सामने आदर रंग रंग रंग पाल सीता तेरा चमिला हाय हाय तिम बल सामने रटे दुखने तिने මිත්‍රවරුනි අද දවසේ අපි මේ දකුණු ඉන්දීය ගායක ගායිකාවන් ගායනා කරන ගීත ඔබට රස වේදින් ලබා දෙමින් ආරම්භ කළේ මනුෂ්‍යත්වයේ චිත්‍රපටයේ ගීතකින් අලිත් මහත්මයා. ඔව් මේ ගීතේ ගායනා කරන්නේ පී සුසීලා සහ පිරිස. මේ පී සුසීලා කියන ශිල්පිනිය 1950 60 යන දශක දෙකේදී ඉතාමත් ජනප්‍රිය වුණු ශිල්පිනියක් ගාන ශිල්පිනියක්. ඉතින් එදා මේ 1956 10 වෙනි මාසේ 19 වෙනිදා ශ්‍රී ලංකාවේ දෙබස්කවා මේ මනුෂ්‍යත්වයේ චිත්‍රපටිය නිෂ්පාදනය කළේ සිලෝන් තියටර් සහ සමාගම. මේ මනුෂ්‍යත්වයේ චිත්‍රපටිය මුල් චිත්‍රපටිය එස්.එස්. වාසන් විසින් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කළා. ජෙමිනි ස්ටුඩියෝ වෙනුවෙන් මේ චිත්‍රපටයේ දෙබස් අධ්‍යක්ෂණය ශාන්ති කුමාර්ගේ සංගීතවත් කළේ සී රාමචන්ද්‍රන්. ගීපද රචනා හෝබි සෙනවිරත්නයන් කියලා තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංගීත ගීතාවලිය ඒ පොතේ සඳහන් වෙන්නේ. නමුත් එතුමා විසින්ම සඳහන් කරලා තියෙනවා පසු කලකදී මේ චිත්‍රපටයේ ගීත සියල්ලම පාහේ රචනා කරන ලද්දේ දීති ෆර්නෑන්ඩෝ කියලා මතයකුත් තියෙනවායි කියලා. ලලිත් මහත්තයා අපි දැන් මේ ගීත රසවිඳින්න ලබා දෙන වෙලාවේ ඔබට මතක් කරන්න ඕනි මිතුරිනේ දැන් සමහර වෙලාවට මේ ගීත අහගෙන ඉද්දී ඒවා උච්චාරණය කරන විදිහ අපේ සාමාන්‍යයෙන් අපේ ගායක ගායිකාවන් උච්චාරණය කරනවට වඩා වෙනස් ආකාරයකින් ඔබට ඇසේවි. ඔවුන්ගේ ඒ රිද්මයත් මේ ගීත අතර රසයේ විදිහට විඳගන්න පිළිවන්කම ලැබේවි. අපි යනවා දෙවනි ගීතයට සූරසෙන චිත්‍රපටයෙන් ගීතය තෝරන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළ සංගීතවත් කළේ එස් සුබ්බයියා නායදු පක්ෂිරාජ් චිත්‍රපට වෙනුවෙන් දීපද රචනා සියල්ලම මේ සූරසෙන චිත්‍රපටයේ ආනන්ද සමරකෝන්ගේ මේ ගීතය ගායනා කළේ කේ රාණි සමග ජමුනා රාණි. కందన కం కానకనిన కందన కం కానకనిన मदिना मगण्णं को नटवला बलाङ्गिन्न है मदिना मगण्णं को नटवला अन्न हुन्दाय गह पाङ् वाङ् यपतन दय कासिपणम् अन्न हुन्दाय गह पाङ् वाङ् यपतन दय कासिपणम् अतमिट हरि गियोत्तमय कल हरियन्ने आहा कल हरियन्ने मटनं लुकुने हता ನಾಗಜನ್ಯ ಮಹಜನ ಮರೆ ತಮ್ದನ ತಮ್ ತಾನ ಕನನ ಕಮ್ದನ ತಮ್ ತಾನ ಕನನ අනිත් මත මේ වචන උච්චාරණය කරන විදිය විතරක් නෙවෙයි දැන් මේ වචන ගත්තත් ඒ වචන වලත් හරි විශේෂත්වයක් තියෙනවා. උන්ට සමහර වෙලාවට මේ උච්චාරණයේදී පහසුව සඳහා යම් යම් වචන යොදාගත්තාද කියන කාරණයකුත් අපිට මෙහිදී සිහිපත් වෙනවා. නමුත් ඒ වචන පවා හරි වෙනස් අනිත් ගීත වලට වඩා මේ ගායක ගායිකාවන් ගායනා කරනවා. ඔව් අනුරාධ ඒ වුණාට මේකට තියෙන පුංචි හේතු සාධක තියෙනවා. විශේෂයෙන්ම මේ සුසීගා කේරාණි ජම්මාරාණි එස් ජානකි වගේ අය මේ අපේ සිංහල සිනමාවේ ගීත ගායනයට පෙළඹුණේ ප්‍රධාන වශයෙන්ම එදා ශ්‍රී ලංකාවේ තිබුණ මෙන්න මෙහෙම දෙයක්. කාන්තාවන් චිත්‍රපටිවල රඟපෑම ගීත ගායනය වගේ දේවල් තමන්ගේම සම්ප්‍රදායට පටහැනි කියලා. විශේෂයෙන් එක හේතුවක් අපිට හිතා ගන්න පුළුවන් අපේ ගීත කෝකිලාව ලතා වල්පොල මහත්මිය මේ ලතා වල්පොල මහත්මියට ගීත ගානේ මෙවන් තැනකට එන්නට මේ ලතා වල්පොල මහත්මියගේ පියා කැමති වුණේ නැහැ. නමුත් පියාට හොරෙන් තමයි ඒ පුදුම ලේලි චිත්‍රපටියට ගීත ගායනා කරන්නට ඉන්දියාවට ගියේ. මේ විදිහට මේ ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ අනන්‍යතාවය අපිට එක පැත්තකින් හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙනවා. අපි හමු මේ ගීතය අද දවසේ අපි තෝරා ගන්න. චිත්‍රපටය අහංකාර ස්ත්‍රී නිෂ්පාදනය කරන්නේ එස්.එම්. නායකම්. අධ්‍යක්ෂණය කළේ ඒ.බී. රාජ් සංගීතවත් කළේ ආර් මුත්තුසාමි. දීපද රචනා හියුගෝ ෆර්නෑන්ඩෝ පී නාගේශ්වර රාවෝ සමග කේරාන්. මාගේ दिवसी होय हजारू अच्छा माया जपा वो बदय काले गुंगे गुफा सिंगिरिसी दस दस दिवसी होय हजारू अच्छा माया जपा वो बदय काले गुंगे गुफा मिला हाल ये खुला मिला हाल मागे कल मिला ये दिल को दिल लगे टिक टिक तम बाटिक सुनो बाटिक टिक तम बाटिक सुनो बाटिक దకిన దకిన కరుణియంత ఆదరవెన్న నే కాలే గణం గన్నెనే మౌపి జంగెన్నతో ఏ గణం యువర్ ఉంసిట్లతో జై మునత్ రాయ్ అవత్ మమత్ ఆదరే అన్నహై మౌపి జంగెన్నతో Sure. Um, Nessa. Right. I want Mama Todari. <laughs> Over then, Taringe Buka. Ingiriti, Lester Pagivasi. Koya Charu Maya Yepa. Over then, Taringe Buka. ප්‍රහුණට කඳුරට රජරට එක ලෙස ඇසෙන අසන බොදු හඬ රන්ගිරි ශ්‍රී ලංකා මේ විදිහට අපි බක්මීල්ලෙන් ඔබට මේ ගීත අහන්න ලබා දෙනවා වගේම ගීතවල තියෙන රසය විඳින්න එකවර ඉඩකඩ ලබා දුන්න මේ ආකෘතිය හරහා අද දවසේ අපි සූදානම් වෙලා ඉන්නේ ඉදිරිපත් කරන ගීත සිංහල සිනමාවේ දකුණු ඉන්දීය ගායන ශිල්පීන් ශා ශිල්පිනියන් ගායනා කරපු ගීත අතුරින් තෝරාගත් විවාද මතක් කරන්නට ඕනේ. අයියයි මල්ලී චිත්‍රපටය 1957 වසරේ නවවෙනි මාසේ 21 වෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ඒවි මෙයප්පන් අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දිරාමන් සංගීතවත් කළේ ගෝවර්ධනම් දීපද රචනා රොබර්ට් ටෙම්සනි රත්න මේ එස් ජානකී අපේම පේනවා යන් කවුරුද පාර කීවේ අත්ීමේ මානයනා කිවුරාති කාලගේසේ අපේම පේනවා යන් කවුරුද පාර කීවේ දැන් ආගේ තේ නිදන්නම් හද මායහා මෙහාවේ සත්‍යකල් කුලන්නේ ලය හැංගිලා සිටිනා ආයෙත් ගමාසුයායි ලෝ මොහේ සිනාවන් ආමෝද සීගලාවේ මේ හර්තයේ මවාදී රුධිස්නේ ආලයාවේ ලෝ මොහේ සිනාවන් ආමෝද සීගලාවේ ආලයාදී ලෝමෝහයේ සිනාවන් ආමෝද සේදලාදී මේ විදිහට අපි මේ මියුරු ගීත රසවිඳින්න ඉන්න වෙලාවේ දැන් ඔබට මේ දකුණු ඉන්දීය ගායන ශිල්පීන් ශිල්පිනියන් ගායනා කරපු ගීත අතර ලලිත් මහත්මයා මම හිතන්නේ අපි ඊළඟට තෝරාගෙන තියෙන ගීතය නම් කිසි කෙනෙකුට අමතක කරන්න බෑ. ඒතරම්ම බොහොම ආදරණීය ගීතයක් අපි දකිනවා මේ වර්තමානයේ තියෙන මේ රියැලිටි වැඩසටහන් වල පවා මේ ගීතය ගායනා කරනවා. හැබැයි මේ මුල්ම ගීතයේ හඬ මුල්ම ගීතයේ කාගේද කියන කාරණේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා අපි මුල්ම ගීතය අද අපේ මේ ආකෘතියට ගැළපෙන නිසා ඉදිරිපත් කරන්න කැමතියි. ඔව් මේ ගීතය ගායනා කරන්නේ චහුන රාණි සමග එම් රාජා චිත්‍රපටයේ සදසුලම් 1956 ජූනි මාසේ 24 වෙනිදා තමයි මේ සඩසුලන් චිත්‍රපටයේ මුල්වරට තිරගතුනේ. එදා සිට අද දක්වා දිනෙන් දින ජනප්‍රියත්වය වැඩි වෙනවා මිස කවදාවත් ජනප්‍රියත්වය අඩු නොවන ගීතයක් මේ. චිත්‍රපටය නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කළේ ටී සෝමසේකරන් සංගීතවත් කළේ දක්ෂිණමූර්ති දීපද රචනය ආනන්ද සමරකෝන්ගේ මේ ටී සෝමසේකරන් ගැන වචනයක් කියන්න ඕන ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා ශ්‍රී ලාංකික දමිල මේ 1955 වනතුරු දකුණු ඉන්දියානු දමිල අධ්‍යක්ෂකවරුන් තමයි චිත්‍රපටි නිර්මාණය කළේ වැඩිපුරම නමුත් පළමු වන අධ්‍යක්ෂකවරයා ශ්‍රී ලාංකික දම්රිය. පෙම් කැපුල දෝ ඔබ ප්‍රේමේ කුකුරය හොලවතන්නේ නිලකේ අයිදෝ ඔබ ප්‍රේමේ මාපියඹ සුදු ඔබ තනි කරද මට යන්ත වුනේ මාදුගිනි තේ මේ ලමෝනේ तुम्हारे పాయా సునీలవు అంబరే వేగిలు నాదే వలాపులు అందువే ಅಪಹದೆ ಹಿನಗಿ ತುಂಬೆಲೆ ನಗಿಯ ಅಂದುರೆ ಹಿಗಿಲಿನ ನಿಷ್ಫಲ ಜೀವಾತಿ ಮನೋಗೆ ದುರ್ಗಲೋಗೆ සැඩසුලන් චිත්‍රපටයේට චමුනාරාණි සමගින් ඒ.එම්. රාජා ගීතය ගායනා කළේ. දැන් මේ ගීත අහගෙන ඉන්නකොට ලලිත් මහතා එක පැත්තකින් අපිට හිතනවා නේද දැන් සමහර වෙලාවකට මේදා සිංහල සිනමාවේ මේ නිර්මාණවල තිබුණු ඒ වෙනස්කම සමහරවිට මේ චිත්‍රපට රාමුව තුලත් ඒ කියන්නේ රූප රාමුව තුලත් මේ හොඳින් හඳුනා ගන්නට ලැබුණයි කියලා තමයි අපි අහලා තියෙන්නේ. දැන් ගීතේ පමණක්ම නෙවෙයි සමහරවිට මේ චවනිකාවේ තියෙන රූප රාමුව තුලත් මේ කාරණේ අපිට මේ දකුණු ඉන්දියානු ශිල්පීන්ගේ දායකත්වය තුළ හඳුනා ගන්න ලැබුණා. ඇත්තටම මේ ජමුනා රාණි මේ සැඩසුලන් චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරනකොට ඇයට උච්චාරණය පිළිබඳ කිසියම් වූ ප්‍රවීණ බවක් මේ ගීතය අපිට අහනකොට තේරෙනවා නේද? ඔව් දැන් අපි දන්නවා දැන් ජෙක්කී කේරාණී ජමුනාරාණී එම් රාජවනි ජනප්‍රිය හා ප්‍රවීණ මේ ද්‍රවිඩ ගායක ගායිකාවන් ජීවිත සටන සුකුමලී සරදම් සූරසේන වීරවිජය වගේ චිත්‍රපටිවල ගීත ගායනා කළා. ඒ වගේම තමයි දැන් සමහර වෙලාවන් වලදී මේ මේ නිර්මාණකරුවන්ගේ දායකත්වයෙන් නොලැබුණා නම් ඒ චිත්‍රපටය තරම් ජනප්‍රිය වේද කියලාත් හිතන තරමටම මේ සමහර ගීත ගත්තාම මේ ඒ ගීතවල විශේෂත්වය තිබුණා. ඒ තුලම ඒ චිත්‍රපටේ ජනප්‍රිය වෙලක් තියෙනවා. ඔව් ඒකට මම හිතනවා මෙන්න මෙහෙම කාරණයක්. දැන් 1947ට පෙර අපේ ශ්‍රී ලංකකින් බොහෝ විට නැරඹුවේ මේ හින්දි චිත්‍රපට සහ ද්‍රවිඩ චිත්‍රපට. ඉතින් මේ ද්‍රවිඩ චිත්‍රපටවල ගීත ගායනයෙන් මේ ජික්කි ජමුනාරාණි වගේ අයගේ හඳ අපේ රසිකයන්ට ඉතාමත්ම හුරුයි. ඒක නිසා සමහර විට මේ චිත්‍රපටි වලට ඔවුන්ගේ ගායනන් ඉදිරිපත් වෙනකොට අපේ රසිකයන් ඒ ගීත අහන්න, ඒ සිංහල ගීත අහන්න සිනමාහලට රොක්කුණා වෙන්න බැරිත් නැහැ. ඔය සමහරලාට දැන් ලෝඅම්බල මේ ඉඳලා යනවා වගේ ගීතයක් ගත්තාම ජිට්ටි ගායනා කරන ජීවිත සරණ චිත්‍රපටේ තාම ජනප්‍රිය වුණානේ. ඒ වගේම සිහිල් සුලන් වැද සඳා වේලාවේ කියන ගීතය ජමුනා රාණි සහ එම් රාජා ගායනා කරා සුකුමලී චිත්‍රපටයේට. ඒ ගීතයත් ඉතාම ජනප්‍රිය වුණානේ. දැන් මේවා උදාහරණ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒකත් මතක් කරගෙන අපි ඊළඟ ගීතයට යමු. අපි තෝරා ගන්නවා ජීවිත සතුන චිත්‍රපටයෙන් ජෙක්කි ගායනා කරපු අර අපි සදාන් කරපු ගීතේ නෙවෙයි. හැබැයි ඒ වගේම මේ ගීත ජනප්‍රිය. ඔව්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සිලෝන් තියටර් සහ සමාගම අධ්‍යක්ෂණය කළේ ශාන්ති කුමාර් සංගීතවත් කළේ එස්.එස්. වේදා දීටි ෆර්නෑන්ඩුගේ පද රචනය ගායනා කළේ ජික්කි අද ඉදිරිපත් කරන මේ ගීතාවලියට අපි තෝරාගන්නේ සිංහල සිනමා ගීතාවලියට දායකත්වයේ දුන් දකුණු ඉන්දීය ශිල්පීන්ගේ තෝරාගත් ගීත නිර්මාණ කීපයක්. අපි යමු ඊළඟ චිත්‍රපට ගීතේ රසවිඳින්න අපි තෝරාගන්නේ 1960 වසරේ තිරගත වුණු වීර විජය චිත්‍රපටයේ ගීතයක්. මේ වීර විජය චිත්‍රපටයේ තමයි ජමුනා රාණි අවසන් වරට ගීත ගායනා කරපු චිත්‍රපටිය. චිත්‍රපටය නිෂ්පාදනය කළේ සීමා සහිත සිනමා සමාගම වෙනුවෙන් කේ ගුණරත්නම් අධ්‍යක්ෂණය කළේ කේ එස් සේතුමාධවන් සංගීතවත් කළේ රාජන් සමග නාගේන්ද්‍ර දීපද රචනය හේගෝ ෆර්නෑන්ඩෝ Thank you. నీటి కామకిందా ලෝකේ මුතු සුන්දරෝ දෙහි නීවේ ප්‍රීති සාමතින්දා අපි අර සුක්මනි චිත්‍රපටයේ ජමුනා රාණි ගායනා කරන ගීතය ගැන මතක් කරානේ එහි තිබෙන රසය කොයිතරම් මේ චිත්‍රපටයට ආලෝකයක් වුණාද කියලා. දැන් අපි සෝදානම් ඒ ගීතය ඔබට අහන්න ලබා දෙන්න. මේ ජමුනා රාණි සමග ඒම් රාජා දීපද රචනයේ විනිත් ජයසූරියගේ සංගීතවත් කලේ පී දිවාකරන් නිෂ්පාදක එම් එස් සිවසාමි භවනි චිත්‍රපට වෙනුවෙන් අධ්‍යක්ෂකව එම් මස්තාන් මේ එම් මස්තාන්ගේ පළමුවෙනි චිත්‍රපට නිර්මාණය සුකුමයි నిలగువనికి శోభావపేన విలోదన సువపాన కేయన గీలా లాల లాయలా ఎన్నకు ప్రవేశమెన్మే ఆర్యార్య నారీ శోభావతి శోభావతి వినోదయే శుభమానా శ్రీకులంగద చంద్రగలావే వినోదనా శుభమానా मेरी कल्पना पदे तुलना समये मागे तुदो లోలగీల ఆలయేములానవి సుధారతావయన్ విశ్వప్రేమయన్ కల్గవన్ను హీనవేయ మేలువే मलसराज की तरह തിരികാലിനി മധുവന്നവി പ്രേമ ജീവിതേ പിന്നിനാഥവേ ജീവരമ്യവേയ അമര പ്രേമയേ മത്സരാജ ഗീതരേ ദീപോ జీన కామయన్ముదాగము ജീവിതേസുരം ലസേതദാകമോ ദീനദീന കാമയെന്നുദാകമോ ജീവിതേസുരം ലസേതദാകമോ నూల వీల ఆలయే మునా నవీ දැන් ওই විදිහට තමයි අද දවසේ අපි මේ වැඩසටහනේ මේ රසය මිහිර විඳින්න ඔබට ලබා දීලා තියෙන්නේ. දැන් මේ ගීතය තුළ ඔබට පැහැදිලි අර අප කියපු කාරණේ කොයිතරම් මේ මේ ගීතවල රසය අපේ හිත තුළට ආදරණීය විදිහට සම්බන්ධ වෙලා තියෙනවද කියන කාරණය. ඒ නිසා තමයි දශක ගණනාවක් ගෙවිලා ගිහිල්ලත් මේ ගීත අදටත් අපි බොහොම රසයක් තියෙන නිර්මාණ විදිහට රස විඳින. අවසන් ගීතය අහන්න තමයි අපි සූදානම් වෙන්නේ චිත්‍රපටය අශෝකමාලා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සිත්තම්පලම් ඒ ගාඩ්නර් අධ්‍යක්ෂක ශාන්ති කුමාර් සංගීතවත් කළේ මොහම්මද් ගවුස් දීපද රචනය ඩී.ටී. ෆර්නෑන්ඩෝ ගීතේ ගායනා කරන්නේ භාග්‍යවති මේ ගීතයත් සමගින් අද අපි බස්මී විල්ලුවෙන් සමගින් යනවා අපි අද සිංහල සිනමා ගීතාවලියට දායකත්වය ලබා දුන් දකුණු ඉන්දිය ශිල්පීන්ගෙන් තෝරාගත් ගීත කිහිපයක් අහන්න ලබා දුන්නේ අපේ ලිපිනේ නිෂ්පාදක බස්මී විල්ලුව රන්දිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන් විදුලියේ දඹුල්ල අපේ ලිපින අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදනය ලලිත් ප්‍රනාන්දු මහත්මයාගෙන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්පුටුව ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි से प्रेम अमर सपत प्रेम मोर नाहदे प्रीति रे प्रीति प्रीति प्रीति सागर ये ओ बल दे अतनो दगम दे ගගන කුලින් සලා හැදෙන සීතල මීදුම් රැස්නේ මනුස්සකම කොදි දැනගෙන අපි ආවෙල්ලත් රංගිර ශ්‍රී ලංකා 105.7 ඌව වෙල්ලක්ට නැගිනහිරට